පස්සේ අපට 33 වෙනි ඥාණය දකින්නට පුළුවන්කම තිබෙනවා පටිසම්භිදා මග්ගප්‍රකරණයේ විස්තර වන ඒ තසත්තය ඥානයන්ගේ ඒ තමයි අරණ විහාර ඥාන. අරණ විහාර ඥානය. අරණ විහාර ඥාන. එතකොට කතං දසනාධිපතේයන් සන්තෝච්ච විහාරාදිගමෝ පනීතාදි මුත්තත්තා පඤ්ඤා අරණ විහාරේ ඥාන. එතකොට මෙතනදී අරණ විහාර කියන වචනේ දිහා අපි බලනකොට අරණ කියන වචනය අපේ දැන් සිංහලෙන් නම් අපි වනාරණ කියනකොට මේ ආරණ්‍ය භාවිත කිරීම පිණිස පාවිච්චි වෙන වචනයක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අරණ කියන වචනය කෙලස් විරහිත මනෝභාවයන් හැඳින්වීම පිණිස තමයි ධර්මයේ ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. එතකොට අරණ විභංග ආදී ලෙස අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. සූත්‍ර දේශනාවන් පවා. එතකොට මේ අරණ කියන වචනය තුල විශේෂයෙන් මෙතනදී අර්ථ ගැන්වෙන්නේ තැන්වලදී යම් කිසි මනසක කෙලෙස් යොද නැතිනම් කෙලෙස් ධර්මයන්ගේ පැවැත්ම නැතිනම් අන්න ඒ භූමිය නැතිනම් ඒ අවස්ථාව හැඳින්වීම තමයි අරණ කියන වචනය මේ යෙදී පවතින්නේ. එතකොට විහාර කියලා කියන වචනය අපි මීට පෙර හඳුන්වලා තියෙනවා. විහෙරතීති විහාරෝ කියලා. ඒ කියන්නේ වාසය කරන තැනක් තමයි විහාරය කියලා කියන්නේ. එතකොට යම්කිසි මානසික මට්ටමක් එක සිතන ආකාරයක් සිත පවතින විදිහක් තියෙනවා නම් ඒකට කියනවා මානසික විහරණය කියලා. දැන් මෙත්තා විහරණය කියලා කියන්නේ මෙත්තා විහාරෝ කියලා කියන එකට. මෙත්තා විහරණය. එතකොට මෙත්තා විහරණය කියලා කියන්නේ මෛත්‍රී සිතින් වාසය කිරීම කියන එක. එතකොට ඒ සිතේ පැවැත්ම ඒ සිතේ විදිහට තියෙන්නේ ඒ සිත පවතින්නේ මෛත්‍රී සහගත භාවයත් එක්ක. මෛත්‍රියෙන් තමයි මේ පැවැත්ම සිද්ධ කරන්නේ. ඒක ඒකට කියනවා මෙත්තා විහරණය කියලා. ඒ ආදී ලෙස ගත්තාම යම්කිසි මානසික මනසක සිතක කෙලෙස් මට්ටම් विद्यमान වෙන්නේ නැත්නම් ඒ කෙලෙස් ධර්මයන්ගෙන් දුරු වූ එබඳු ඒ මනෝභාවයන් එබඳු මානසික මට්ටම හඳුන්වනවා අරණ කියන වචනය ධර්මයේ තුල විශේෂයෙන්. ඒකට යෙදෙන අර්ථ තව ලබා දෙන්නට පුළුවන් වුණත් මේ සූත්‍රයට අදාළ වන අර්ථය බවට පත් වෙලා තියෙන්නේ. නැතිනම් මේ කතා කරන මාතෘකාවට අදාළ කාරණාව බවට පත් වෙලා තියෙන්නේ ඒ යෙදෙන අර්ථය. එතකොට කතන් දස්සනාධිපතේයන් කියලා කියන්නේ දැන් දර්ශනය අධිපති භාවයට පමුණවාගෙන. දස්සනාධිපතේය කියලා කියනවා දර්ශනය අධිපති භාවයට පමුණවාගෙන. ඒ වගේම සන්තෝච්ච විහාරාධිගමෝ ශාන්ත භාවයේ සහ විහාරාධිගමය මේ වචන ටිකක් අලුත් නිසාවට ගැටලු ඇතිවෙන්නට පුළුවන් ශාන්ත භාවය සහ විහාරාධිගමය ශාන්ත භාවය කියලා කියන්නේ සිතේ පවත්නා සංසිඳුණු බව නිවීම කියන එක විහාරාධිගමය කියලා කියන්නේ යම් කිසි තැනක ඇති කරගත්තා වූ ඒ ශාන්ත වූ විහරණය පිළිබඳව පවත්නා අවබෝධඥානය ශාන්ත විහරණය පිළිබඳව නිවුණු නිවි වාසය කිරීම පිළිබඳව පවත්නා ඒ අවබෝධ ඥානය. එතකොට ඒක පණීතාදි මුත්තත්තා පඤ්ඤා. ප්‍රණීතාදි මුක්ත බැවින්. ඒ ප්‍රණීත භාවයේහි පිහිටා සිටි බැවින් එතන පවත්නා ප්‍රඥාව තමයි අරණ විහාරේ ඥානං කියලා කියන්නේ. අරණ විහාරේ ඥානය. එතකොට අර ශාන්ත නිවුණු කෙලස් අංගන රහිත කෙලෙස් යුද නැති එබඳු වූ ශාන්ත මනෝභාවයක පැවැත්ම පවත්නා වූ තන එතන පවතින ප්‍රඥාව තමයි මේ අරණ විහාර ඥානය යනුවෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට දසනාධිපතේ යන්ති කියන වචනය පිළිබඳව වඩාත් පැහැදිලි කරනවා වඩාත් විග්‍රහ කොට දක්වනවා ඊට පස්සේ දසනාධිපතේ යන්ති අනිච්ඡානුපස්සනා දසනාධිපතේ යන්ති අනිච්චානුපස්සනා දස්සනාධිපතේ යන දැන් පින්නතුනේ කෙනෙකුගේ දර්ශනයට අනුරූපව තමයි ඔහු සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ. කෙනෙක් යම් විදිහටද දර්ශනය පවත්වන්නේ ඒ පුද්ගලයා දර්ශනය පවත්වන විදිහට තමයි ඒ කෙනා සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ. කාම ලෝකයේ ඒ විදිහේ පවත්වන දර්ශනයක් නිසා තමයි දෘෂ්ටියක් නිසා තමයි එයා ඒ කාම සම්පත් හොයාගෙන යන්නේ. ඒ නිසා තමයි ඒක මිච්ඡා දිට්ඨිය කියලා හඳුන්වන්නේ. ඒ දෘෂ්ටිය වැරදියි. කියන තැනකින්. එතකොට දස්සනාධිපතෙයයි දස්සනාධිපතෙයයි කියලා කියන්නේ සම්්‍යක් දර්ශනය අධිපති කොට පවතිනවා කියන එක. සම්්‍යක් දර්ශනය නිවැරදි දර්ශනය අධිපති කොට පවතිනවා. අධිපති කියලා කියන්නේ මොකද්ද? යම් තැනක ඉන්න ප්‍රධානියා. ඔහු තමයි වගකිය යුත්තා. අධිපතියෙක් වුණාම ඔහු අන්‍යයන් කෙරෙහි බලය පතුරවාගෙන වාසය කරනවා. තමාට රිසි පරිදි. ඒක තමයි අධිපති අධිපති භාවය කියලා කියන්නේ. දස්සනාධිපති වෙනකොට නිවැරදි දර්ශනය එතන අධිපති වෙනකොට අධිපතියාට අනුව අනික් සියල්ල පරිපාලනයට ලක් කරනවා. ඒ නිසා තමයි දස්සනාධිපතිය කියලා කියන්නේ. එතකොට මොනවද මේ දස්සනාධිපති භාවය? අනිත්‍යානුපස්සනා දස්සනාධිපතිය. අනිත්‍ය අනුව දකින බව තියනවා නම් යම් තැනක ඒක දස්සනාධිපතියන්. ඒක තමයි දර්ශනාධිපතියන් කියලා කිව්වේ. යම් කිසි තැනක අනිත්‍ය අනුව බලනවා නම් ඒක තමයි දස්සනාධිපතිය වන්නේ. පින්නතුනි දැන් අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ වචන තුන නැතිනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි සිංහලෙන් ගත්තාම මේ ටික මේ ධර්මයේ තියෙන හරය මේ ධර්මයේ තිබෙන සුවිශේෂ අංගයක් මානසිකාර පවත්වන විදිහ ලෝකෙහි පවත්නා ලක්ෂණයන් මේක අවබෝධ කරගෙන තමයි නැවත නැවත මෙනෙහි කරලා තමයි මිදෙන්න පුළුවන්කම තියෙන්නේ එතකොට යම් කිසි විදිහකින් මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ පද පිළිබඳව මේ ටිකට වැරදි අර්ථ නිරූපණ ඉදිරිපත් කරලා වැරදි විදිහට මේ කැමැති දේ ඉදිහට තියෙන්නේ නැති එකයි කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති එකයි අනිච්ච කියලා කියන්නේ කියලා පදයක් විකෘති කරලා දැක්වහම දැන් මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති මොනතරම් විනාශයක් ඒ තුලින් සිද්ධ වෙනවද කියලා සාසනයට මේ ධර්මයේහි පැවැත්මට මේක අර්ථයත් වෙනස් කරලා පෙළ දහමත් වෙනස් කරලා අන්තිමේටම මේක සම්පූර්ණයෙන්ම විපරීත භාවයට පත් කරලා මේ දේ सिद्ध කරනවා. අන්න ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ ධර්මයේ පිළිබඳ විශ්ලේෂණය කර ගැනීමේදී මේ කරුණ වල තියෙන වැදගත්කම. ඉතින් අනිච්චානුපස්සනා කියන එක දසනාධිපතිය භාවයක්. අනිච්චානුපස්සනාව කියලා කියනකොට මොකද්ද අනිත්‍ය අනුව දකින්නකම කියන එක මම හිතනවා ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැහැ කියලා. ඒකට හේතුව අපි බොහෝ සූත්‍ර දේශනාවන් වලදී බොහෝ මේ ග්‍රන්ථයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය පිළිබඳව අපි කතා කරනකොටම අනිච්චානුපස්සනාදී දේවල් පිළිබඳව අපි දිගින් දිගටම කතා කළා. එතකොට ඒ නිසා අලුතෙන් දක්වන්නට අවශ්‍ය වන්නේ නැහැ. මීට පෙරත් අපි කතා කළා ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස් අත්ංගමෝ මේක රූපේ මේක රූපේ හට ගැනීම මේකයි රූපේ අස්තංගමය ආදී ලෙස මේ ස්කන්ධයන් සහ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපි මීට පෙර හඳුනාගෙන තිබෙනවා බොහෝ ධර්ම කරුණුත් එක්ක එකතු කරගෙන. ඒ නිසා මේ කියන කාරණා අමුතුවෙන් කියන්නට කාලය ගන්නෙ නැහැ. එතකොට අනිච්චානුපස්සනා දස්සන දස්සනාධිපතේයන් කියලා කියනවා. අනිච්චානුපස්සනාව දස්සන ඒ දර්ශනාධිපතේය භාවයක්. ඒ වගේම දුක්ඛානුපස්සනා දස්සනාධිපතේයන් යම් දුක්ඛ දුක්ඛ අනුව දකින බවක් තිබෙනවා නම් දුක්ඛ ලක්ෂණ දකින බවක් තිබෙනවා දුක කියන එකත් අපි හඳුනාගත්ත මේ මට හරි දුකයි කැමති දේ විදිහට නොලැබෙනකොට හිතට ඇති වෙනවා දුකක් ඒ දුක කියන දෙයම නෙමෙයි මෙතනදි මේ දුක කියලා කියන්නේ ඊට වඩා සියුම් වුණ අර්ථයකින් තේරුම් ගන්නට ඕනේ සියුම් ගැඹුරු ලක්ෂණ ටිකක් දුක්ඛ ලක්ෂණය සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන නොදැනෙන නොවිඳින නුවණින් අවබෝධ කරගත යුතු ටිකක් තමයි දුක්ඛ ලක්ෂණ කියන්නේ කියන එක අපි එතනදි තේරුම් ගත්තා දුක්ඛානුපස්සනා දුක්ඛ ලක්ෂණ පිළිබඳව නැවත නැවත අනුපස්සනා කිරීම. මෙතරදි මේ ඔබ තේරුම් ගත යුතුම කාරණාවක් තමයි මේවා අනුපස්සනා හැටියට දක්වනවා. අනුපස්සති කියලා කියන්නේ පුනක් පුනම් පස්සති කියන එක. ඒ කියන්නේ නැවත නැවත දකිනවා කියන එක. දැන් හිතේ ස්වභාවය තමයි මේක මේ තේරුම් ගත්තා මම දැන් හරි මේක හිතලා හිතලා මන්ට තේරුණා අර්ථය කියලා ඒක එතනින් අතහැරීම නෙමෙයි. කල යුතු දේ වෙන්නේ පුන පුන. ඒක නැවත නැවත නැවත නැවත එතනට සිත තබමින් නැවත නැවත මානසිකාරය පැවැත්විය යුතුයි. රූපේ පේන තැනක ගඳ සුවඳ විඳින රස ස්පර්ශ විඳින තැනක නැවත නැවත මේ අනිත්‍ය අනුව දකින බව පවත්වන්නට ඕනේ. එතකොට අනිත්‍ය අනුව සිත යම් තාක් දුරකට පවත්වනවා නම් දුක අනුව යම් තාක් දුරකට සිත පවත්වනවා නම් අනාත්මය අනුව යම් තාක් දුරකට සිත පවත්වනවා නම් අන්න ඒ අනුව තමයි අපිට එහි ඒ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නා ප්‍රතිසතය වැඩි වෙන්නේ. ඒ නිසා අනුපස්සනා කියලා කියන්නේ නැවත නැවත නැවත නැවත සිතට අපි ඒ දේ ප්‍රගුණ කොට දැක්වීම නැතිනම් නැවත නැවත මානසිකාරයේ පැවැත්වීම කියන එක. ඊට පස්සේ අනත්තානුපස්සනා දස්සනාධිපතේයන් කියලා අනත්තානුපස්සනාව තමයි දස්සනාධිපතේය කියලා කියලා නැවත විග්‍රහ කරනවා රූපේ අනිච්චානුපස්සනා දස්සනාධිපතේය. රූපේහි අනිත්‍යානුපස්සනාව දස්සනාධිපතේයයි. ඊට පස්සේ රූපේ දුක්ඛානුපස්සනා දස්සනාධිපතේයයි. රූපේහි දුක්ඛානුපස්සනාවයි දසනාධිපතේය. රූපේහි අනත්ත අනත්තානුපස්සනාවයි දසනාධිපතේය. මේ ආදී ලෙස සංස්කාරාදී වේදනා සංඥා සංස්කාර විඥාන ආදී ස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දක්නාකමයි දසනාධිපතේය කියලා කිව්වේ. මේ විදිහටම දක්වනවා නැවත චක්කුස්මින් ඇස කරනාසය දිව ශරීරය ආදී මේ ඉන්ද්‍රියන්ගේ ඊට පස්සේ නැවත පටිච්ච සමුප්පාදාදී ධර්මයන්ගේ පවත්නා ඒ ස්වභාවය ඒ අනුව ඒ ධර්මයන්ගේ පවත්නා අනිත්‍ය ආදී ලක්ෂණය පිළිබඳව මානසිකාරය කිරීම දක්වනවා දස්සනාධිපතෙය හැටියට. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයෙන් තමයි මේ හැම දෙයකටම මූලික වන දේ ප්‍රධානත්වය ගන්නෙ. ඒක තමයි නැවත නැවත මෙනෙහි කරන්නේ. අනිත්‍ය වශයෙන් අපි ගන්නා වූ දේ වෙනස් වෙන්න පුළුවන් කෙනෙක් රූපය කෙනෙක් වේදනාව කෙනෙක් සංඥාව මේ ආදී ලෙස ඒක වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි මූලික දර්ශනය අනිච්ඡානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා කියන මේ ටික. එතකොට මේ පණිත්හාදි මුත්ත මුත්තත්තා කියලා අපි කිව්වා. පණිත්හාදි මුත්තතා කියලා. එතකොට මොනවද මේ පණිත්හාදි මුත්තතා කියලා කියන්නේ? පණිත්හාදි මුත්තතා කියලා කියන්නේ ශුඤ්‍යතේ අදිමුත්තත්තා පණිත්හාදි මුත්තතා. අනිත්‍ය අනුව දකිනකොට එයා අනිමිත්තේහි අදිමුත්ත භාවයට පත් වෙනවා. එයා අනිමිත්ත භාවයෙහි සිත අධිමුත්ත කරගන්නවා. එතකොට එහි පිහිටා සිටින මට්ටමකට පත්වෙන්න පුළුවන්කම තියෙන එයා දියුණු කරන අනිච්චානුපස්සනාව නිසා. දුක්ඛානුපස්සනාව නිසා තමයි අපනිහිත නැමැති ඒ චේතෝ විමුක්තිය තුළ පිහිටා සිටින්නට අදිමුක්ත භාවයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. අදිමුක්ත භාවයට පත්වන්නට පුළුවන්කම තියෙන දුක්ඛානුපස්සනාව නිසා. ඒ වගේම තමයි අනත්තානුපස්සනාව නිසා තමයි එයාට ශුන්්‍යත වශයෙන් දකින්නට පුළුවන්කම තියෙන්නේ. ශුන්්‍යත භාවයේහි අදිමුක්ත භාවයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් මෙතන පණීතාදිමුක්තතා කියලා කිව්වේ ප්‍රණීතාදිමුක්තයි කියලා කිව්වේ අර විහරණයන් තුලින්. ඒ කියන්නේ දසනාධිපතේ ආදී දේවල් තුලින් එයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ආකාරයට ඒ දේවල් වල තියෙන ප්‍රණීතාදි මුක්ත භාවයටපත් වෙන්නට ඒ ප්‍රණීත භාවයේහි පිහිටා සිටින්නට ශුන්්‍යත අනිමිත් අපනිහිතයි කියන ඒ ප්‍රනීතභාවයේහි පිහිටා සිටින්නට. එතකොට අරණ විහාරෝති අරණ විහාරය කියලා කියන්නේ මොනවද? දැන් ඔය කිව්වේ විපස්සනාව පැත්ත. අරණ විහාර කියලා කියන්නේ අර කෙලෙස් අංගන විරහිත මනෝභාවය. එතකොට මොනවද මේ මනෝභාවය? පඨමං ඥානං අරණ විහාරෝ. පළවෙනි ධානය අරණ විහාරයක්. ဒုတိယං ඥානං අරණ විහාරෝ. ද්විතිය ධානය අරණ විහාරයක්. ඒ වගේම තතියන් ඥානං අරණ විහාරෝ තෘතිය ධානය අරණ විහාරයක්. සතරවෙනි දැහන ධානය අරණ විහාරයක්. අරූපාවචර ධාන හතර අරණ විහාරයක්. ඒ දේවල් වල කෙලෙස් සංගන නැහැ. අර අනිච්චානුපස්සනාදී අනුපස්සනා ටිකක් ඒකට එකතු වෙනකොට ඒක සම්පූර්ණම මේ ශාසනයේ සමාධිය තුලින් සමාධිය තුලින් නිවනට යෑම පිළිබඳව ප්‍රතිපදාව අපිට හම්බෙනවා. එතකොට කේනට්ටේන අරණ විහාරෝ කුමන අර්ථයක් නිසාද මේ අරණ විහරණයයි කියලා කියන්නේ. ඊට පස්සේ විග්‍රහ කොට දක්වනවා කුමන අර්ථයක් නිසාද මේ අරණ විහාරය අරණ විහාරය කියලා කිව්වට මොකක් නිසාද මේ අරණ විහාරය කියන්නේ කියන එක. පටමේන ඥානේන නීවරණේ හරතිති අරණ විහාරෝ. පටමේන ඥානේන ප්‍රථම ධානයෙන් නීවරණ ධර්මයන් අතහරින නිසා නීවරණ ධර්මයන් සංසිඳවන නිසා නීවරණ ධර්මයන් යටපත් කොට දමන නිසා අන්න ඒක හඳුන්වනවා අරණ විහාරයයි කියලා. පටමේන ජානේන. එතකොට පළවෙනි දැහැණෙන් නීවරණ ධර්මයන් අතහැර දමනවා. පළවෙනි ධානයේ නීවරණ ධර්මයන් අතහැර දමනවා. ඒතකොට පළවෙනි ධානයේ නීවරණ ධර්මයන් හරණය කරන නිසා අත්හැර දමන නිසා තමයි ඒක අරණ විහාරයක් කියලා කියන්නේ. ဒုတိ යේන ඥානේන විතක්ක ਵਿਚාරේ හරතිති අරණ විහාරෝ. ဒုတိ ය ධානයෙන් විතක්ක ਵਿਚාර අත්හැර දමන නිසා තමයි අරණ විහාරයයි කියලා කියන්නේ. තතියේන ඥානේන පීතිං හරති इति අරණ විහාරෝ. තුන්වෙනි ධානයෙන් ප්‍රීතිය අතහැර දමන නිසා තමයි අරණ විහාරයයි කියලා කියන්නේ. මේ ආදී ලෙස චතුත්ථ ධානයෙන් සැපය අතහැර දමන නිසා තමයි අරණ විහාර කියලා කියන්නේ. එතකොට ආකාසානංචායතනේ අතහැර දමන නිසා තමයි විඥානංචායතනය අරණ විහාරයක් කියලා කියන්නේ. මෙයාදී ලෙස පින්නතුනි මේ අරණ විහාර පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අරණ විහාරයක් කියලා කියන්නේ අර ධර්මයන් හරණය කරන නිසා ඊට වඩා අඩු ධර්මයන් ඉවත් කොට දමන නිසා තමයි ඒක අරණ විහරණයක් කියලා කියන්නේ. මෙන්න මේ අරණ විහාර අරණය පිළිබඳව අරණයන්හි වාසය කිරීම පිළිබඳව දන්නා වූ යම් නුවණක් තියෙනවා නම් තඤ්ඤාතත්තේන ඥානං ඒක දැනගන්න ආයුරක් තිබෙනවා නම් ඒක තමයි ඥානය පජානනට්ඨ වෙන ප්‍රඥා ඒක නුවණින් දක්නා බවක් තියෙනවා නම් ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. තේන උච්චති දස්සනාධිපතේයන් සන්තෝෂ විහාරෝ ඒ නිසා කියනවා දස්සනාධිපතේයෝ ශාන්ත විහරණ ඇති ප්‍රණීතාදිමුක්ත වූ යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒක අරණ විහාරේ පඤ්ඤා කියලා නිසා හඳුන්වනු ලබනවා. එතකොට අරණ විහාරේ ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? අරණ විහාර කියලා කියන්නේ මොනවද? ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය සහ ආකාසානංචායතන විඥානංචායතන අකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන මේ රූපාවචර ධ්‍යාන හතර සහ රූපාවචර ධ්‍යාන හතර අරණ විහාර කියලා කියන්නේ. එතකොට ඒ සෑම තැනක් හාම එක්ව පවත්නා දසනාධිපතිය බවක් තියෙනවා. ඒ ධානයන්ට අධිපති කෘත්‍ය කරන්නේ අධිපතිව පවතින්නේ මොනවද? දස්සනාධිපතියි. දර්ශනය. මොන දර්ශනයද? අනිච්චානු දර්ශනය, දුක්ඛානු දර්ශනය, අනත්තානු දර්ශනය. කියන මේ දර්ශනය තමයි මේ සෑම තැනකදීම අධිපති බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ අධිපති භවෙන් මේ ධානයන් තුල පිහිටා සිටිනකොට එතන विद्यमान වන දෙයක් තමයි ප්‍රණීතාදිමුක්ත භාවය. ප්‍රණීතාදිමුක්ත භාවය කියන්නේ මොනවද? ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ චේතෝ විමුක්තියින්හි පවත්නා අදිමුක්ත භාවය. එතකොට මෙන්න මේ විදිහට අපට අරණ විහාර පිළිබඳව පවත්නා නුවණ අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අරණ විහාරයේ ඥානය කියලා එනිසා මේ ඥානය හඳුන්වනු ලබනවා. ඉතින් මේ නිසා අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි විශේෂම දෙයක් ඒ තමයි අපට ඊටාම වැදගත් මේ ප්‍රතිපදාව දියුණු කරනකොට අනිච්ච දුක්ඛ අනාත්ත කියන ඒ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදය අපිට අත්‍යවශ්‍යයෙන්ම ජීවිතයට සමීප කරගත යුත්තක්. ඉතින් කල්පනා කරගන්න අද දවසේදීත් හැමදෙනාම උතුම් ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදිය පවත්වා ගන්න. විභජ්‍යවාද වැඩසටහන ඔස්සේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන විවිධ ධර්ම කාරණා පිළිබඳව අපි පැහැදිලි කරගන්නට යෙදෙන්නේ. එහිදී විශේෂයෙන්ම තෙසැත්තෑ ඥානයන් මූලික වශයෙන්ම එකිනෙකගෙන අපි එහි විග්‍රහවන ධර්මාර්ථයන් පිළිබඳව අවධානයක් යොමු කරමින් ඒ පිළිබඳව තේරුම් ගන්නට උත්සාහවත් වන්නේ අපේ ප්‍රතිපදාවට නිර්වාණගාමිනී ප්‍රතිපදාවට ඒක පහසුවක් විදිහට යොදා ගැනීමේ අදහසින් යුක්තව. පින්තුනේ අද දවසේදී අපට සාකච්ඡා කරන්නට තිබෙන්නේ නිරෝධ සමාපatti ඥානය පිළිබඳව නිරෝධ සමාපatti ඥානය කියලා කියන්නේ සුවිශේෂ ඥානයක්. නිරෝධ සමාපත්තිය කියනකොට මේ ශාසනයේ තිබෙන ශ්‍රේෂ්ඨතම උත්තරීතරම සමාපත්තියක් තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. නිරෝධ සමාපත්තියට සමවැදින බව අපි නොඑක් ආකාරයට හඳුනාගෙන තිබෙනවා. ඒ මහරහතන් වහන්සේලා විසින් නිරෝධ සමාපත්තියට සමවදනා බව. නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තිබෙන්නේ ඒ මහරහතන් වහන්සේලාට සහ අනාගාමී ආර්යයන් වහන්සේලාට පමණයි. නිරෝධ සමාපත්තියට සද්දිනක් සමවදින්නට පුළුවන්කම තිබෙනවා අදිෂ්ඨාන කොට. එතකොට මේ සද්දිනක් නිරෝධ සමාපත්තියෙන් සමවැදුණු වික්ෂුන් වහන්සේ නමකට පිණ්ඩපාතයේ පූජා කිරීම ආදී තුළ ditta ධම්ම වේදනීයවම ඒ කුසල විපාක ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා ලැබුණු අවස්ථාවන් අපි දකිනවා එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සිදු වුණ ඇතැම් සිදුවීම් තුළින් සහ කතා ප්‍රවෘත්ති තුළින්. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඒ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නම ලබන ඒ උත්තරීතර තත්ත්වයක් ඒ උතුම් සමාපත්තියකට සමවැදීමක් හැටියටයි හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මොකද්ද මේ සමාපත්තිය? මොකද්ද මේ උත්තරීතර භාවය කියලා අපිට ටිකක් නුවණින් විමසා බැලීම වැදගත් වෙනවා. කතං ද්වේහි බලේහි සමන්නාගතත්තා තයෝච සංඛාරානම් පටිප්පස්සද්ධියා. එතකොට මේ ඥානය පිළිබඳව විග්‍රහ කොට දක්වනවා. ද්වේහි බලේහි සමන්නාගතත්තා. බල දෙකකින් සමන්නාගත බැවින් තයෝච සංඛාරානම් පටිප්පස්සද්ධියා සංස්කාර තුනක පටිප්පස්සද්ධිය නිසා ඒ කියන්නේ සංස්කාර තුනක සංසිඳීම නිසා ඒ වගේම සෝලසහි ඥානචර්යාහි සෝලස වුණ 16 ආකාර වුණ ඥානචර්යාවකින් සමන් ගී නිසා නවහි සමාධිචර්යාහි වසීභාවතා නව සමාධි භාවයන් වසීභාවයට පත් කරන ලද හේයින් ඒ තන්හි පවත්නා ප්‍රඥාව තමයි නිරෝධ සමාපත්තිය ඥානං කියලා කියන්නේ නිරෝධ සමාපත්තිය පිළිබඳව පවත්නා ඥානය කියලා කියන්නේ. එතකොට මේ නිරෝධ සමාපatti ඥානය අපි නිරෝධ සමාපත්තිය සහ නිරෝධ සමාපatti ඥානය හැටියට කොටස් දෙකක් මෙතනදී හඳුනා ගන්නු ලබනවා. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ අපි සමවද කෙනෙක් ආර්යයන් වහන්සේ නමක් අනාගාමී හෝ අරහත් ඵලයටපත් වූ ආර්යයන් වහන්සේ නමක් සමවදින නිරෝධය නැතිනම් ඒ නිරෝධය අරමුණු කොට පාදක කරගෙන සමවදනා වූ සමාපත්තිය. එතකොට මේ සමාපත්තිය කියලා කියන්නේ උපදවගත්ත දෙයක්. ඒ උපදවාගත්ත දෙයට නුවණින් සමවැදීම තමයි මෙතනදී තිබෙන විශේෂ ලක්ෂණය සමාපත්තිය තුල. එතකොට සමාපත්තිය කියලා කියන්නේ වාසය කිරීමක්. එතන වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට එතන වාසය කිරීමේදී සංඥා වේදනාදී ධර්මයන්ගේ Nirodhaය නිසා සංඥා වේදනාවන්ගේ පහළවීමක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසාම අපි උදාහරණයක් හැටියට කිව්වොත් සිත පවා తాවකාලිකව උපදින අවස්ථාවක් නෙමෙයි Nirodha Samapattiය කියලා කියන්නේ. සිත පවා උපදින අවස්ථාවක් නෙමෙයි. එතකොට ඒ චිත්ත සංඛාරාදිය පවා සමතේකටපත් කරපු නිසා වේදනා සංඥාදිය පවා නූපදින බවට සංසිඳ වීමට ලක් කරපු නිසා නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඊටමත් සුවිශේෂ වූ සමාපත්තියක් හැටියටයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනේ මෙන්න මේ සමාපත්තිය සහ සමාපatti ඥානය කියලා කියන්නේ කොටස් දෙකක්. සමාපatti ඥානය කියලා කියන්නේ අර සමාපත්තියට සමවැදීම පිණිස පවත්නා වූ යම් නුවණක් තිබුණා නම් මේ නුවණට කියනවා සමාපatti ඥානය කියලා. එතකොට මේ සමාපatti ඥානය කියනකොට ඒක ආත්පස සියලු ධර්මයන් පිණිස පිළිබඳව පවත්නා නුවණක්. ඒ නිසා තමයි නිරෝධ සමාපත්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ඒ වපසරිය පිළිබඳව මේ ඥානය තුළදී කතා කරන්නේ. එතකොට සෑම මහරහතන් වහන්සේ නමකටම නිරෝධ සමාපත්තියට සමවැද වාසය කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. සමාපත්තියක් විදිහට. අරිහත් ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදීමේ හැකියාවක් ඇත්තේ නැහැ. එතකොට නිරෝධ සමාපත්තියට සමවැදීම දිහා බලනකොට අපි මෙතනදී කොටස් දෙකක් කොටස් කිහිපයක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නවා. ඒ තමයි ද්විහි බලයේහි සමන්නාගතත්තා බල දෙකකින් සමන්නාගතයි කියන එක. මේ පිළිබඳව පටිසම්භිදා මග්ගයේහිදී විස්තරකට දක්වනවා. ද්විහි බලයේහිති මොනවද මේ බල දෙකක් කියලා කියන්නේ? සමත බලං විපස්සනා බලං. සමත බලය සහ විපස්සනා බලයයි. ද්විහි බලයේහිති කියලා කියන්නේ බල දෙකක් කියලා කියන්නේ සමත බලය සහ විපස්සනා බලයයි කියන මේ බල දෙකක්. සමත බල කියලා කියන්නේ මොනවද? එතකොට සමත බල කියලා කියන්නේ සිතෙහි යම් ඒකාග්‍රතාවයක් පවත්වනවා නම් සිතෙහි යම් එකඟ බවක් තියෙනවා නම් ඒ තමයි සමත බලය කියලා කියන්නේ. එතකොට කතන් සමත බලං කොහොමද සමත බලය? නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමත බලං. නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතෙහි යම් ඒකාග්‍රතාවයක් තිබෙනවා නම් අවික්ෂේපෝ සමත බලං ඒ අවික්ෂේපය තමයි සමත බලය කියලා කියන්නේ. නෙක්ඛම්ම වශයෙන් කියලා කියන්නේ නික්මීම කියන දේ සරලව විදිහට අපි ගත්තොත් එතකොට නෙක්ඛම්ම වශයෙන් චිත්තස් ඒකග්ගතා වික්ඛේපෝ කියනකොට කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් නික්මීම විදිහට කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් මිදීම විදිහට ලබාගත් සිතෙහි යම් අවික්ෂේපයක් තියෙනවා නම් අන්නේ අවික්ෂේපය සමත බලයක් කොට දක්වනවා. දැන් ප්‍රථම ධානයේ උපදවන කෙනෙකුගේ ස්වභාවය තමයි පංච නීවරණයන් යටපත් කිරීම නැතිනම් පංච නීවරණයන් දුරු කිරීම. ප්‍රථම ධානය තිබෙන තැනක පංච නීවරණයන්ගේ පැවැත්ම දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගේ පැවැත්ම පෙනෙන්නේ සාමාන්‍ය වික්ෂිප්ත වූ මනසක් ඇති කල්හි හිත අරමුණු වල විසිරුණාට පස්සේ හිත බාහිර අරමුණු ග්‍රහණය කරගෙන පවතිනකොට තමයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ මේ විදිහට නොඑක් ආකාරයට සිතෙහි අවික්ෂේප වික්ෂේප ස්වභාවය මෙන්න මේ වික්ෂේප ස්වභාවය එක අරමුණකට සිත පිහිටවල සිත දියුණු කිරීම තුළ සිත වැඩි වීම තුළ සිතේ ඒකාග්‍රතාවයක් ගොඩනැගීම තුළ අර විසිරුණු භාවයේ දුර්වීම නිසා පංච නීවරණයන්ට තිබෙන අවකාශය පංච නීවරණයන්ට තියෙන ඉඩ ප්‍රස්තාව අහිමි කිරීම තමයි පළවෙනි ධානයේදී සිද්ධ වෙන්නේ. එතකොට කාමයන්ගෙන් නික්මීම කියලා යම් තැනක් කතා කරනවා නම් ඒ කතා කරන්නේ කුමන අවස්ථාවද? ප්‍රථම ධාන අවස්ථාව. කාමයන්ගෙන් නික්මීම විදිහට කතා කරන්නේ ප්‍රථම ධාන අවස්ථාව. එතකොට මෙන්න මේ ප්‍රථම ධානයෙන් කාමයන්ගෙන් නික්මීමක් තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේහි සිතේ පවත්නා ඒකාග්‍රතාවය තමයි සමත බල කියලා කියන්නේ. සමතේ පැත්තෙන් ඇති කරගත්ත බලය කියලා කියන්නේ. ඒ වගේම අව්‍යාපාද වශයෙන් චිත්තස් ඒකග්ගතා වික්ඛේපෝ සමත බලං අව්‍යාපාද විදිහට ව්‍යාපාදයේ පවතින්නේ බාහිර අරමුණක සිත ගැටීම් සහගතව පැවැත්වීම තුළ ව්‍යාපාදේ කියන දේ උපදින්නේ නීවරණේ උපදින්නේ පටිග නිමිත්ත නිසානේ. පටිග නිමිත්තම් භික්කවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ උපජ්ජති උප්පන්නාචේව ව්‍යාපාදෝ බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. එතකොට ව්‍යාපාදේ කියලා කියන දේ පවතින්නේත් උපදින්නේත් කුමක් නිසාද? පටිග නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය නිසා. එතකොට බාහිර අරමුණු පිළිබඳව වැරදි විදිහට මෙනෙහි කරනකම ඉවත් කරලා එක තැනක එක අරමුණක තිබෙන ස්වභාව ලක්ෂණයක් පිළිබඳව හිත තබාගෙන එතන සිත ඒකාග්‍රගත භාවයට පත් කිරීම තුලින් සිත එකඟ කිරීම තුලින් ඒ උපදවා ගන්නා සමාධියක් වේ නම් අන්න ඒ සමාධිය නිසා කුමක්ද සිද්ධවන්නේ ඒ ධ්‍යාන සමාපatti ලබන්නට පුළුවන්කම තිබෙනවා ඒ අවස්ථාවේදී ව්‍යාපාද වශයෙන් චිත්තස්ස ඒකග්ගතා කියලා කියනවා. අව්‍යාපාද වශයෙන් චිත්තස්ස ඒකග්ගතා කියලා කියනවා. අව්‍යාපාද විදිහට අපිට සිත එකඟ කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අව්‍යාපාද විදිහට අපේ හිතේ යම් මෛත්‍රී සහගත භාවයක අරමුණක සිත පවත්වනවා නම් අන්න ඒ අවස්ථාවේදී සිතේ පවත්නා යම් ඒකාග්‍රගත බවක් තිබෙනවා නම් ඒ ඒකාග්‍රගත භාවය සමත බල හැටියටයි දක්වන්නේ. එතකොට මෙතනදී විශේෂ ලක්ෂණය තමයි මේ බල කියන වචනය. බලයක් කියලා කියන්නේ පින්නතුනේ යම්කිසි අවස්ථාවක සිත පච්චනීක ධර්ම. ඒ කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ වෙන ධර්ම යටපත් කර තබනවා නම් අන්න ඒක තමයි බල බවට පත්වන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ලෝකේ කෙනෙක් සතු බලයක් තියනවා කියලා කියන්නේ යම්කිසි දෙයක් යටපත් කොට සිටීමේ හැකියාවක් තියෙනවා. බලවතෙක් කියලා කියන්නේ යම් යම් දෙයක් යම් පිරිසක් ඔහුට යටපත් කොට නැගී සිටීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ දුර්වල සමූහයක් ඉදිරියේ දුර්වල සමූහය යටපත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට බලවතා හමුවේ අනික් අය දුර්වලය. එතකොට අන්න ඒ වගේ තමයි පච්චනීක ධර්ම කියලා කියන්නේ අර දුර්වලයන්. ඒ පච්චනීක ධර්මයන් ඉදිරියේහි ඒ නැගී සිටීම ඇති ශක්තිය තමයි බලය කියලා කියන්නේ. එතකොට කාමච්ඡන්දාදී ධර්මයන්ගේ නික්මීම් වශයෙන් නෙක්ඛම්මේ කියන එක බලයක්. එතකොට මේ නෙක්ඛම්ම නැමැති බලය ක්‍රියාත්මක වෙන්නේ අර කාමච්ඡන්දාදී ධර්මයන් යටපත් කරමින්. කාමච්ඡන්දාදී ධර්මයන් යටපත් කරමින් තමයි ඒ නික්මීම කියන දේ මෙතනදී අර්ථ ගැන්වෙන්නේ නැතිනම් ඒක බලය පවත්වන්නේ. ඊට පස්සේ ව්‍යාපාදය කියන දේ යටපත් කරමින් තමයි අව්‍යාපාදය කියන දේ තමන්ගේ බලය පවත්වන්නේ. ඒ නිසා අව්‍යාපාද වශයෙන් සිත එකඟ කරනවා කියලා කියන්නේ ඒ තැනක තියෙන සිතේ බලයක්. ඒ නිසා තමයි ඒ ඒකාග්‍රතාවයේ බලයක් කියලා කියන්නේ. ඒක ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධව නැගී සිටිනවා. ඒ නිසා අව්‍යාපාද විදිහට සිතෙහි මේ බලය පවත්වනවා. ආලෝක සංඥා වශයෙන් චිත්තස් ඒකාග්‍රතාව වික්ඛේපෝ සමත බලං ආලෝක සංඥාව කියලා කියන්නේ තීන මිද්දේ දුරු කරන්නට සමර්ථ වෙන දෙයක්. ආලෝක සංඥා කියනකොට අපි භාවනා කරනකොට අපිට උපදින ආලෝක සංඥා තිබෙනවා. ආලෝක සංඥා කියන එකෙන් විග්‍රහ වීමේදී අර්ථ දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එකක් තමයි ආලෝක සහිත පරිසර පද්ධතීන් කියන එක. ඒ කියන්නේ දැන් අන්ධකාරය සහිත පරිසර පද්ධතියකදී තීන මිද්දේට හිතකර පරිසරයක් ගොඩනැගෙනවා පාරිසරික තත්ත්වය තියෙන මිදයට හිත කරයි. හැබැයි ආලෝක සංඥාවක් කියලා කියන්නේ සුවිශේෂ අවස්ථාවක් ආලෝක සංඥාවක් කියන තැනදී තීන මිද්දේට හිත කර වෙන්නේ නැහැ ආලෝකමත් භාවයේ පරිසරයේ හිතිබෙන ආලෝකමත් භාවයේ දෙවෙනි අවස්ථාව තමයි සිත එකඟ වෙනකොට පහළ වෙන ආලෝක නිමිති තිබෙනවා. සිත ඒකාග්‍රගත වෙනකොට පහළ වෙන ආලෝක නිමිති. එතකොට යම් කිසි අවස්ථාවකදී සිත ඒකාග්‍රගත භාවයට පත් වෙනකොට ඒ ඒකාග්‍රගත භාවය හමුෙහි සිතට වැටහෙන ආකාරයක් තිබෙනවා ආලෝක නිමිති හට ගැනීම. සමහර කෙනෙකුට ඇස් පියාගෙන ඒ භාවනා කමටහන වඩනකොට දියුණු කරනකොට ඔහුට කුඩා කුඩා ආලෝක ස්වභාවයන් දිස් වෙන්නට පටන් ගන්නවා. මේ කුඩා කුඩා ආලෝක ස්වභාවයන් දිස්සෙන්නට පටන් ගැනීම තුළින් එයාට අර භාවනාව ටිකක් වැඩෙනවා කියන දේ දැනෙනකොට ඉන් තීන මිද්දේ දුර වෙනවා. ඒ වගේම අර පොඩි ආලෝක නිමිති කියන එක පිළිබඳව අපි නොසලකා හැරලා තවත් ඉදිරියට භාවනා කරගෙන යනකොට ඇතැම් අයට තමාට හාත්පස ඇති ආලෝකයක් මුළු පරිසර පද්ධතියම ඒකාලෝකවත් වන ආලෝකයක් ලෙස ඒ ආලෝකය වැටහි යන්නට පුළුවන්කම තිබෙනවා. ඇතැම් විටක මේක ඇතැම් අයට ඒ අවස්ථාවේදී ඇස් වහගෙන හිටියත් ඒ අයට මේ ආලෝකය එසේ නුවණට වැටහෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විදිහට ආලෝකය පිළිබඳව නිමිති ඇතිවීම කියන දේ භාවනාවක් සිද්ධ කරනකොට සිද්ධ වෙන්නට පුළුවන්කම තිබෙන අත්දැකීම් තිරන් නිමිති පහළ වීම. එතකොට මේකෙන් කියන්නේ නැහැ ඔබ යම් කිසි මට්ටමකට මාර්ගඵලයකට පත් වෙලා ඉන්නවා කියලා. සමහර වෙලාවට අපි දකිනවා ඇතම් වෙලාවට මේ මිනිස්සුන්ට වැරදි තැන් පෙන්නවා මේ ඇතම් දේශනා තුලින් පවා මේ ආලෝකයක් ඇති වුණා කියන්නේ ආලෝක කය පූර්ණේ වුණා දැන් චතුත්ථ ධානය ලැබලා තියෙන ඊට පස්සේ මේ කෙලෙස් දුරවීමෙහි ලක්ෂණය තමයි ආලෝකයක් පහළ වුණා කියලා කියන්නේ කියලා. ආලෝකයක් පහළ වුණා කියන එක කෙලෙස් දුරවීමෙහි ලක්ෂණයක් නෙමෙයි. ඒක තීන මිද්දේ යටපත් වීමෙහි ලක්ෂණයක් තමයි ආලෝක සංඥා ඉදීම කියන දේ. එතකොට ආලෝක සංඥා කියනකොට අර කියපු කොටස් දෙකක් තියෙනවා. මේ දෙකම අපි තේරුම් ගන්නට ඕනේ. අර අඳුරු සහිත පරිසරයක් ඇසුරු කිරීම කියන එකත් ඒ වගේම ඒ තීන මිද්දේට හිතකර බවටපත් වෙනවා. ඒ නිසාම ආලෝක සහිත පරිසරයක් ඇසුරු කිරීම වැදගත් වෙනවා. එතකොට දැන් අපි හිතමුකෝ කෙනෙක් රාත්‍රී කාලයේදී භාවනා කරනකොට තීන මිද්දයක් ඇති වෙනවා කියලා. එතකොට එයා ඇස් දෙක පියාගෙන අර මේ ආලෝකමත් පරිසරයන් ඇසුරු කරනවා හිතින්, මනසින්. ඒකත් ආලෝක සංඥා මෙනෙහි කිරීම හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ආලෝක නිමිති ඇසුරු කිරීම විදිහට ඒකත් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ එක අවස්ථාවක් අනිත් අවස්ථාව තමයි සිත එකඟ වෙනකොට ඒකාග්‍රගත භාවයත් එක්ක තමන්ට ඇතිවන ආලෝක නිමිති වර්ණ නිමිති කියන දේවල් දර්ශනය වීම කියන දේ. එතකොට මේක නිසා මොකද වෙන්නේ? මේක ආලෝක සංඥා වඩනකොට ආලෝක සංඥා උපදිනකොට සිතෙහි තිබෙන අර තීන මිද්ද නැමැති අකුසලය තීන මිද්දේ නැමැති නීවරණය යටපත් කරනවා. ඒක ඉක්මවා සිටිනවා. තීන මිද්දේ ඉක්මවා සිටිනවා. එතකොට මේ තීන මිද්දේ ඉක්මවා සිටින නිසා තීන මිද්දේ යටපත් කොට සිටින නිසා එයාට පුළුවන්කම තිබෙනවා. එයාගේ හිත ඊටමත් හොඳින් තවදුරටත් අවික්ෂේප සහගත භාවය තුළම පවත්වාගෙන යන්නට. එනිසා තමයි මෙතන බලය පිළිබඳව කතා කරනකොට සමත බලයක් හැටියට මේ ආලෝක නිමිති ආලෝක සංඥාවල පැවැත්ම පැවැත්මක් කියන්නේ. මේ ආලෝක සංඥා උපදිනවා නම් ඒ ආලෝක සංඥා වශයෙන් සිතේ යම් ඒකාග්‍රගත භාවයක් තිබෙනවා නම් ඒ අවස්ථාවේදී පවත්නා ඒකාග්‍රගත භාවය ඒක අරමුණක සිත පිහිටීම සමත බලය හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහටම අපිට මේ නීවරණයන් යටපත් කරන්නට හේතු යම් කිසි ආකාරයක සිතේ පවත්නා ඒකාග්‍රගත භාවයක් තිබෙනවා නම් ඒ කියන්නේ සිත එකඟ වෙනවා කියන ලක්ෂණයක් තිබෙනවා නම් හිත ඒකාග්‍රගතයි කියන ස්වභාවයක් තිබෙනවා නම් ඒ ඒකාග්‍රගත ස්වභාවය තමයි පොදුවේ ගත්තහම සමත බල කියලා කියන්නේ. එතකොට හිත විසිරෙන්නේ නැතුව බැහැර අරමුණු වල හිත ඒකාග්‍රගත ඒ අරමුණක පිහිටවල තබා ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ ඒකාරමුණක සිත තබා ගැනීම ඇති කලෙහි අපට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සමත බලය කියන්නේ කුමක්ද කියලා. එතකොට ඒ තමයි පළවෙනි බලය. ඊට පස්සේ දෙවෙනි බලය තමයි විපස්සනා බලය කියලා කියන්නේ. විපස්සනා බලය. විපස්සනා බලය කියලා කියන්නේ නුවණින් ඒ ධර්මතා વિશેහි පවත්නා මානසිකාරය. එතකොට කොහොමද අනිච්චානුපස්සනා විපස්සනා බලං? දැන් මේ දේවල් පිළිබඳව ආය ආය නැවත නැවත ඔබට පැහැදිලි කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒකට හේතුව බොහෝ අවස්ථාවල මේ දහම් කරුණු පිළිබඳව විශේෂයෙන්ම ඔබට පැහැදිලි කරලා තියෙන නිසා. එතකොට අනිච්චානුපස්සනා විපස්සනා බලං කියලා කියනවා. අනිත්‍ය අනුව දැකීම විපස්සනා බලයක් ඒ වගේම දුක්ඛානුපස්සනා විපස්සනා බලං දුක අනුව මානසිකාරයේ පැවැත්වීම විපස්සනා බලයක් ඒ වගේම අනාත්තානුපස්සනා විපස්සනා බලං අනාත්මය අනුව මෙනෙහි කිරීම අනාත්මය අනුව බැලීම විපස්සනා බලයක් නිබ්බිදානුපස්සනා විපස්සනා බලං නිර්වේදයේ අනුව බැලීම විපස්සනා බලයක් විරාගානුපස්සනා විපස්සනා බලං විරාගය අනුව බැලීම විපස්සනා බලයක් ලෙස දක්වනවා එතකොට විපස්සනාවත් බලධර්මයක් හැටියට මේ විදිහට දක්වන්නේ අර පච්චනික ධර්මයන් වලක්වාලන්නට ඒක හේතුවක් බවට පත්වෙන නිසා. එතකොට මොකක් නිසාද මේක බලයක් හැටියට කියන්නේ? බලයක් හැටියට කියන්නේ අනිච්චානුපස්සනාය නිච්ච සංඥායන කම්පති විපස්සනා බල. අනිච්චානුපස්සනාව නිසා නিত্য සංඥාවන්ගෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ. අනිච්චානුපස්සනාව නිසා නිත්‍ය සංඥාවෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒ න කම්පතිති විපස්සනා බල. කම්පාවටපත් නොවන හේයින් තමයි ඒකට විපස්සනා බලය කියලා කියන්නේ. නිත්‍ය සංඥාවෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ කම්පාවටපත් නොවන බව නිසා ඒකට කියනවා විපස්සනා බලය කියලා. දැන් බලය කියන වචනේ ඔබට අඳුනා ගන්නට පුළුවන් කුමන අර්ථයක් නිසාද මේ බල කියන වචනේ පාවිච්චි වෙන්නේ කියලා. එතකොට අනිච්ඡානුපස්සනාය නිච්ච සංඥායන කම්පතිති විපස්සනා බලං අනිච්ඡානුපස්සනාව නිසා නිත්‍ය සංඥාවෙන් කම්පාවටපත් නොවන නිසා තමයි මේක විපස්සනා බලයක් කියලා හඳුන්වනු ලබන්නේ. දුක්ඛානුපස්සනාය සුඛ සංඥායන කම්පතිති විපස්සනා බලං. දුක්ඛානුපස්සනාව තියෙනකොට ඒ ධර්මයන්ගේ දුක් වූ ස්වභාවය පිළිබඳව මානසිකාරයේ පවත්වනකොට සුඛ සංඥාවකින් කම්පාවටපත් නොවන්නා වූ ස්වභාවය නිසා තමයි ඒක විපස්සනා බලයක් කියලා කියන්නේ. අනත්තානුපස්සනාය අත්ථ සංඥායන කම්පතිති විපස්සනා බලං. අනත්තානුපස්සනාව නිසා ආත්ම සංඥාවෙන් කම්පාවටපත් නොවන්නා වූ ලක්ෂණය තමයි මෙතන විපස්සනා බලයක් කියලා කියන්නේ. එතකොට නිබ්බිදාන පස්සනාය නන්දියාන කම්පතිති විපස්සනා බලං නිබ්බිදාන නිර්වේදයේ අනුව ඒ අනුපස්සනාව පවත්වනකොට නන්දියා ඇලීමෙන් සිත නිදහස් වෙනවා. ඒක තමයි එතනදී පවත්නා බලය තමයි ඒ නන්දියෙන් කම්පා නොවන බව තමයි එතනදී විපස්සනා බලයයි කියලා කියන්නේ. අන්න ඒ විදිහට මේ හුදු ධර්මතා පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට ධර්මතා පිළිබඳව දැකීම නිසා එතන පවත්නා වූ විපල්ලාසාදී ධර්මයන්ගේ යටපත් කිරීම නැතිනම් ඒ දේවල් දුරු කිරීමට කියනවා විපස්සනා බලය කියල්. එක තමයි විපස්සනාවහි තිබෙන බල පරාක්‍රමේ. සමතයහි තිබෙන බල පරාක්‍රමය වෙන්නේ බලය වෙන්නේ වික්ෂේපය දුරු කිරීම කියන එක සිතෙහි තියෙන විසුරුණු ස්වභාවය දුරු කල්ල හිත ඒකාග්‍රගත කිරීම කියන එක. විපස්සනාවහි තිබෙන බලය බවට පත්වෙන්නේ අර ඇතිවන උපක්ලේසාදී ධර්මයන්ට පදනම් වන ඒ සියල්ල නිත්‍ය සංඥා සුඛ සංඥා අත් සංඥා නන්දිය මේ ආදී ධර්මයන් දුරු කිරීම තමයි විපස්සනාවේහි සිද්ධ වන බලය ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ විදිහට සමත බල සහ විපස්සනා බල ලෙස අපිට බල දෙකක් හඳුනා ගන්නට පුළුවන්. ඒක ඒ තමයි විග්‍රහ කොට දැක්වේ ද්විහි බලයේහි සමන්නාගතත්තා කියලා මේ බල දෙකකින් සමන්නාගත හේයින් කියලා දැක්වේ ඒ නිසා. ඊට පස්සේ තයෝච සංඛාරානම් පටිප්පස්සද්ධියා එතකොට ඒ තුන් ආකාර වූ සංස්කාරයන්ගේ සංසිඳවීම නිසා නිරෝධ සමාපත්තිය උපදින තැන පවත්නා නුවණක් මොකද්ද? තයෝච සංඛාරාණං පටිප්පස්සද්ධා කියන එක. තුන් ආකාර වූ සංස්කාරයන්ගේ සංසිඳවීම කියන දේ. එතකොට කතමේසන් තින්නම් සංඛාරාණං පටිප්පස්සද්ධා මොන තුන් ආකාර සංස්කාරයන්ගේ පටිප්පස්සද්ධිය පිළිබඳවද කතා කරන්නේ? ද්විතිය ඥානං සමාපන්නස්ස විතක්ක ਵਿਚාරෝ වචී සංඛාරා පටිපස්සද්ධා හොಂತಿ. එතකොට ද්විතිය ඥානං දෙවෙනි ධානයේට සමවදින කෙනාට විතක්ක ਵਿਚාරා මේ විතක්ක ਵਿਚාර කියලා කියනකොට විතක්ක ਵਿਚාර කියලා කියන්නේ වචී සංස්කාර වචී සංස්කාර කියලා කියන්නේ විතක්කෙත්වා ਵਿਚාරෙත්වා විතර්කණය කරලා ਵਿਚාරය කරලා තමයි වචන කතා කරන්නේ විතර්කණය කළා ਵਿਚාරය කළා තමයි වචන කතා කරන්නේ. එතකොට ඒ විතක්කය සහ ਵਿਚාරය නිසා වචන කතා කිරීම පෙනෙන නිසා ඒ දෙක හඳුන්වනු ලබනවා වචී සංඛාර හැටියට. එතකොට ဒုတိ ය ධානයේට සමවැදුණු කෙනාගේ විතක්ක ਵਿਚාර ඒ කියන්නේ වචී සංස්කාර නිරුද්ධයි. වචී සංස්කාරය එයාට නිරුද්ධයි. ද්විතිය ධානයේට සමවැදුණු පුද්ගලයා විතක්ක ਵਿਚාර යටපත් කොට සිටින්නා වූ පුද්ගලයෙක් හැටියටයි හඳුනාගන්නේ. එතකොට දෙවැනි ධානයේට සමවැදුණු කෙනාගේ අරමුණු පිළිබඳව හිතනකම සහ අරමුණු පිළිබඳව හැසිරෙනකම සම්පූර්ණයෙන්ම එයා යටපත් කරලා තියෙනවා. විතක්කය කියන්නේ ඕලාරිකකමක්, ਵਿਚාරය කියලා කියන්නේ ඕලාරික ලක්ෂණයක්. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක ද්විතිය ධානයේ උපදවන කෙනා සම්පූර්ණයෙන්ම දුරු කළා දමනවා යටපත් කොට දමනවා සංසිඳීමට ලක් කරනවා. ඒක තමයි තයෝච සංඛාරානම් පටිප්පස්සද්ධියා කියනකොට සංස්කාර තුනක් සංසිඳවනවා කියනකොට පළවෙනි සංස්කාරය වෙන්නේ මෙන්න මේ වචී සංස්කාරය. විතක්ක ਵਿਚාර සංසිඳවීම කියන එක. එතකොට දැන් ප්‍රථම ධානයේ කියන දේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන අංග පහකින් යුක්තයි. ප්‍රථම ධානයේ අංග පහකින් යුක්තයි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහෙන්. එතකොට දැන් යම් අවස්ථාවකදී මේ විතක්ක, ਵਿਚාර කියන ගති දෙක අවශ්‍ය වෙන්නේ නැවත නැවත හිත ඒ අරමුණට විතර්කණය කළ අරමුණේ හැසිරීම විදිහට. කෙනෙක් මේ විතක්ක ਵਿਚාරයන් යටපත් කරමි කියලා විතක්ක ਵਿਚාරයන්ගේ ඕලාරික බව දැකලා විතක්ක ਵਿਚාර දෙක අත්හැරලා පුරුදු කිරීම විදිහට નિરાයාසයෙන්ම සමාපත්තියට සමවදින්නට හිත වඩාත් භාවිත කරනවා නම් එයාට පුළුවන්කම තියෙනවා විතක්ක ਵਿਚාර යට කරන්නට. විතක් විතක්ක ਵਿਚාර කියන දේ සම්පූර්ණම දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විතක්ක ਵਿਚාර කියන දේ දුරු කිරීම කියන කරුණ සිද්ධ වෙන්නේ ဒုတိ ය ධානා අවස්ථාවේදී. ඒ තමයි වචී සංස්කාරයන්ගේ යටපත් කිරීම කියන එක. එතකොට සංස්කාර තුනක පටිප්පස්සද්ධියක් පිළිබඳව කතා කරනකොට ඒ සංස්කාර තුනේ පටිප්පස්සද්ධියේහි පළවෙනි අවස්ථාව තමයි මේ කියන වචී සංස්කාරයන් සංසිඳ වීම කියන එක. ඒක සිද්ධ වෙන්නේ ဒုတိ ය ධානයේදී. ඊට පස්සේ චතුත්ථ ධානං සමාපන්නස්ස අස්සාස පස්සාසා කාය සංඛාරා පටිප්පස්සද්ධා හොති. චතුත්ථ ධානයේට සමවදින කෙනාට චතුත්ථ ධානයට සමාදින කෙනාට කාය සංස්කාර වන කාය සංස්කාර වන ආශ්වාස ප්‍රාශ්වාසයේහි පැවැත්මක් පේන්නේ නැහැ. ආශ්වාස ප්‍රාශ්වාසයේ සංසිඳීමට ලක් කරනවා. චතුත්ථ ධානයේදී. එතකොට හතරවෙනි ධානයට සමවදින කෙනෙකුගේ ආශ්වාස ප්‍රශ්වාසය පේන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසය පේන්නේ නැහැ. එතකොට කාය සංඛාර කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය වූ කයෙහි පැවැත්මට ආශ්වාස ප්‍රශ්වාසය අවශ්‍යයි. කයෙහි පැවැත්මට ආශ්වාස ප්‍රශ්වාස අවශ්‍ය වෙනකොට ඒ කය පැවැත්වීම සඳහා අපිට සිත කයට බැසගෙන පවත්නා නිසා සිතේ තියෙන ඕලාරික බව නිසා මේ කයේ පැවැත්ම කියන දේ ආශ්වාස ප්‍රශ්වාසයන් හරහා සිද්ධ කරනවා සිතත් එතනට භාවිත වීම සිද්ධ කරනවා. ඒ නිසා තමයි සිත වෙනස් වෙනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ ඕලාරික භාවයකින් අපට වැටහෙන්නේ. එතකොට මේ ඕලාරික භාවයකින් වැටහෙන ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳීමට ලක්වන අවස්ථාවක් තමයි චතුත්ථ ධානය කියලා කියන්නේ. ඒකට සමවදින කෙනාට ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි කිව්වොත් එහෙම දැන් අපි හුස්ම ගන්නවා කියලා කියන්නේ. චතුත්ථ ධානයේටපත් උන කෙනාට හුස්ම ගැනීමෙහි අවශ්‍යතාවයක් නැහැ. එයා සිත දියුණු කිරීම විදිහට తాවකාලිකව මේ පැවැත්ම නතර කරන්නට එයාට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කයෙහි පැවැත්මට එයාට ආශ්වාස ප්‍රශ්වාස අවශ්‍ය වන්නේ නැහැ. කයෙහි පැවැත්මට එයාට ආශ්වාස ප්‍රශ්වාස අවශ්‍ය වන්නේ නැහැ. ඕන එකමක් නැහැ. ඒක සංසිඳවන්න එයාට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සමාපත්තියේදී ඒකෙන් කියන්නේ නැගී සිටියට පස්සේ හුස්ම ගන්නෑ කියන එක එහෙම නෙමෙයි. සමාපත්තියට සමවැදී පවත්නා කාලය තුල ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධයි. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් තොරව ඒ කයේ පැවැත්මක් තියෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි චතුත් අධ්‍යානයේ තිබෙන විශේෂත්වය. එතකොට දැන් මේ වගේ කරුණු අපිට තේරුම් ගන්නකොට දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙන දෙයක් තමයි චතුත්ථ ධ්‍යාන සමාපත්තිය කියන දේ. එතකොට මේකෙදි කාය සංස්කාරය සමතේකටපත් වෙනවා. ඒ කියන්නේ කය සමතේකටපත් කිරීම තුළ මේ කයෙහි නැවත නැවත පැවැත්වීමට උපකාර වන මේ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ සංසිඳීම කියන දේ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි මේ කය සංසිඳවල තියෙන්නේ? එතකොට කය සංසිඳ වීම නිසා අපි කිව්වොත් එහෙම తాවකාලිකව මේ ස්විච් එක ඔෆ් කරලා තියෙනවා. එතකොට අපහු මේක අවශ්‍ය වෙලාවිදි අපහු පටන්ගන්න පුළුවන්කම තියෙනවා හැබැයි තාවකාලිකව සමාපත්තිය කියලා කියන්නේ මේ කයෙම මිදිල මේක සම්පූර්ණ සංසිඳීමකට ලක්වෙලා තියෙන අවස්ථාව. එනිසා තමයි එතන තියෙන කය සංස්කාරය කියන එක සම්පූර්ණම දුරුයි කියලා කියන්නේ. එතකොට ඒක මේ ප්‍රකෘති මට්ටමින් කතා බස් කර කර ඇවිද ඇවිද ඉන්න අවස්ථාවක නෙමේ සමාපත්තියට සමවැදුන කෙනෙකුගේ තියෙන ස්වභාවය. ධානය තියෙනවා නම් ඒකට සමවදින්න පුළුවන්කම තියෙනවා. මේ කරුණ වරදවා ගැනීම නිසා සමහර වෙලාවට මේ ආශ්වාස ප්‍රශ්වාස කියන එකටත් අස්සපස්ස කියලා අර්ථකථන දීලා මේ කියන්නේ අපි හුස්ම ගන්නවා කියන එක නෙමෙයි කෙලස් ඇතුළට ගන්න එක සහ මේ ගන්න කෙලස් පිට කිරීම තමයි ආශ්වාස ප්‍රශ්වාස කියලා කියන්නේ කියලා මේකටත් අර්ථකථන සපයන්නට ඇතැම්මයි උත්සාහවත් වෙනවා මේ අස්පස් කරනවා කියන එක. අස්පස් කරනවා. කෙලස් අස් කිරීම කියන එක අරගෙන මේ අස්පස් කිරීමක් තමයි මෙතනද සිද්ධ වෙන්න කියලා මේකට අර්ථකතන සපයන්නට ඇතැම් අය උත්සාහවත් වෙනවා. එකල්ලා මේ නොයෙක් විකාර ගොඩ මතිමතාන්තර ගොඩනැගීම තුළ ඔවුන් කියන්නට උත්සාහවත් වෙනවා මේ සාමාන්‍යයෙන් එදා කාමභෝගී ජීවිතයේ එදා දවසේ කටයුතු කරන අය සමහර වෙලාවට හවසට ටිකක් බීලා කරලා කටයුතු කරලා ජීවත් වෙන මිනිස්සු හම්බෙලා තියෙනවා චතුත්ථ ධානයක් ලබලා. චතුත්ථ ධානයත් ලබලා. ඇයි ඔවුන් හිතාගෙන ඉන්නේ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳනවා කිව්වහම මේ කෙලෙස් ඇති වෙන කම සහ කෙලෙස් නැති වෙනවා කියන ගතිය යටපත් කිරීමක් විදිහට තමයි මේක सिद्ध කරන්නේ කියලා. කෙලෙස් ඇති වෙන කම තමයි නැති කරලා තියෙන්නේ. පින්නතුනේ ප්‍රථම ධානයේදීත් මේ කෙලෙස් ඇසුරු කරනවා කියන එක නතර කරලානේ තියෙන්නේ එහෙනම් පංච නීවරණ යටපත් කරලා නම් එහෙනම් අමුතුවෙන් චතුත්ථ ධානයේදී පටිපස්සද්ධියට පත් කරන්නට එකක් ඉතුරු වෙන්නේ නැහැ. සෝවාන් ආරයන් වහන්සේ නමක් වුණත් ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන වලදී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් වුණත් ප්‍රථම, ဒုတိ ය, තෘතිය ධ්‍යානයන්ගේදී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳීමක් එතන නැහැ. හැබැයි චතුත්ථ ධ්‍යාන සමාපත්තියට සම්බන්ධනකොට ඕනෑම කෙනෙකුට මේ ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳීමක් පෙනෙනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස සංසිඳීමක් පෙනෙන්නේ මේ කෙලස් අස්පස් කරන කතාවක් නිසා නෙමෙයි හුදු මේ කය සංසිඳීම නිසා මේ කයේ පැවැත්ම తాවකාලික මොහොතකට රළු විදියටම කිව්වොත් తాවකාලික මොහොතකට නතර කළා. ඒ නිසා කයේ පැනවීමක් ඒ తాවකාලික මොහොතට ඇත්තේ නැහැ. ඒක තමයි එතනද සිද්ධ වෙන්නේ. ඒ නිසා තයෝච සංඛාරාණං පටිප්පස්සද්ධියා කියනකොට පළවෙනියට කිව්වා වචී සංස්කාරයෝ සංසිඳෙන විදිහ ඊට පස්සේ චතුත්ථ ධානයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? චතුත්ථ ධානයේදී සිද්ධ වන්නේ ඒ කාය සංස්කාරයෝ සම්පූර්ණ ලෙස සංසිඳීම. ඊට පස්සේ සංඥා වේදිත නිරෝධං සමාපන්නස්ස සංඥාච වේදනාච චිත්ත සංඛාරා පටිපස්සද්දා හෝති. චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා වේදනා කියන ගති. සිතේ පැවැත්මට උපකාර වෙන්නේ සංඥා වේදනා කියන මේ ගති දෙක. ඒ නිසා ඒවා හඳුන්වනවා චිත්ත සංඛාර කියලා. නිරෝධ සමාපන්නස්ස නිරෝධ සමාපත්තිය සමාපන්නස්ස නිරෝධ සමාපත්තියට සමවදින කෙනාට මේ සංඥාව සහ වේදනාව කියන මේ දෙක සංඥා වේදනා කියන මේ ගති දෙක සම්පූර්ණයෙන්ම දුරු දුරු වෙලා තියෙනවා. නිරෝධ සමාපත්තියට සම්වදිනකොට වේදනා සංඥා දෙක ඇත්තේ නැහැ. වේදනා සංඥා දෙක ඇත්තේ නැහැ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම නිරෝධ සමාපත්තියට සමවැදුන කෙනෙකුගේ සහ මරණයට පත් වන කෙනෙකුගේ වෙනස දිහා බැලුවොත් එහෙම මෙතන ආයුෂය තියෙනවා උෂ්ණය තියෙනවා. ආයුෂයේ උෂ්ණය තියෙනවා කයේ පැවැත්මට උපකාර වෙන ඒ කර්මජ තේජෝ ධාතුවත් ඒ ඒ පැවැත්මට අවශ්‍ය වෙන ආයුෂයයි උෂ්ණයයි තියෙනවා. ඒ හැරෙනකොට ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධයි අර කාය සංස්කාර වචී සංකාර කලම නිරුද්ධයි ඊට පස්සේ කාය සංකාර වන ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධයි ඒ ඔක්කොම මృత දේහයට සමානයිනේ. බලමිනියටත් කාය සංස්කාර නැහැ. ආස්වාස ප්‍රසවාස නැහැ. ඊට පස්සේ එතන හිතත් නැහැ. වේදනා සංඥා නැමැති චිත්ත සංඛාරත් මృత දේහේ පවතින තැනක නැහැනේ මලමිනියකටත් ඒක නැහැ. සමාපන්නස්ස මේ නිරෝධ සමාපන්න සමාපන්නස්ස නිරෝධ සමාපත්තියට සමවැදුන කෙනාටත් නිරෝධ සමාපත්තිය සමාපන්නස්ස කියලා කියනකොට නිරෝධ සමාපත්තියට සමවැදුන කෙනාටත් මේ ටිකම නැහැ. එතකොට මේ ලක්ෂණ අතින් එක සමානයි. වෙනස මොකද්ද? මෙතන කර්මජ තේජෝ ධාතුව සහ ආයුෂය ආදී අප්‍රහීනයි. ඒක ප්‍රහීන වෙලා නැහැ. ඒ නිසා එයාට නැවත නැගිටින්නට පුළුවන්කම තියෙනවා. මේ తాවකාලිකව නතර කරලා තියෙනවා. తాවකාලිකව මේ පැවැත්ම නතර කරලා තියෙනවා. ඒ නිසා එයා අවශ්‍ය බල්ල ඒ කාල සීමාව තුළ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියනකොට ඒ කය ඇසුරු කරගෙන නැවත නැවත චිත්ත පරම්පරාවෙහි පහළ වීමක් නැහැ. ඒකයි වේදනා සංඥා උපදින්නේ නැහැ කියලා කියන්නේ. සිත උපදින්නේ සිත නිරුද්ධ කළා. දෙට්ට ධම්ම සුඛ විහරණය සඳහා රහතන් වහන්සේලාත් අනාගාමී ආර්යයන් වහන්සේලාත් මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. දෙට්ට ධම්ම සුඛ විහරණය සඳහා මේ ජීවිතයේ සැපවත් වාසය කිරීම සඳහා ඒ නිරෝධ සුවය සුවය සඳහා මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. එතකොට එතනදී తాවකාලිකව මේ සිත ඉපදීම සම්පූර්ණයෙන්ම නතර වෙලා. සිතෙහි හට ගැනීමක්, සිතෙහි පහළවීමක් දකින්නට පුළුවන් කමක් ඇත්තේ නෑ ඒක තමයි තයෝච සංඛාරාණං පටිප්පස්සද්ධියා කියලා කිව්වේ. ඒ වගේම 16හි ඥානචර්යාහි එතකොට මොකද්ද මේ කතමේහි 16 ඥානචර්යාහි කියලා කියන්නේ? 16 ඥානචර්යාහි කියලා කියන්නේ මොනවද? අනිච්චානුපස්සනා ඥානචර්යා. අනිච්චානුපස්සනාව ඥානචර්යාවක්, දුක්ඛානුපස්සනාව ඥානචර්යාවක්, අනත්තානුපස්සනාව ඥානචර්යාවක්, ඒ වගේම නිබ්බිදානුපස්සනා ඥානචර්යා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා විවට්ඨානුපස්සනා මේ ආදී ලෙස අපි මීට පෙර ඥානචර්යාවක් පිළිබඳව කතා කළා. චර්යානානත් ඥානයේදී අන්නේ ඥානචර්යාවට අදාළ ඒ කරුණු 16 16 කියනවා 16 ඥානචර්යාහි කියලා. එතකොට නිරෝධ සමාපatti ඥානය පිළිබඳව හඳුනා ගන්නකොට මෙන්න මේ 16 විධ වූ ඥානය සෝලස විද වූ ඥාන තියෙන්නට අවශ්‍යයි. නිරෝධ සමාපත්තිය පිළිබඳව කතා කරනකොට නිරෝධ සමාපatti ඥානය කියනකොට සමාපත්තිය නෙමෙයිනේ අපි මේ විග්‍රහ කරගන්නේ. සමාපatti ඥානය පිළිබඳව. එතකොට සමාපatti ඥානය පිළිබඳව විග්‍රහ කරගන්නකොට අපිට මෙතනදී විශේෂයෙන්ම පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා අර ඥානචර්යාවන් වල කියපු ඒ සොලොස් සොලොස්සාකාර වූ නුවණවත් එතකොට ආකාර 12කින් දැක්වෙන මේ නුවණවල් ටිකට හිත තැබීම තුළ තමයි යාට මේ නිරෝධ සමාපත්තිය උපදවන්නට පුළුවන්කම තියෙන නිසා මේ පිළිබඳව නුවණක් තියෙන්නටත් ඕන. ඒ නිසා තමයි කිව්වේ 16හි ඥානචර්යාහි කියලා කිව්වේ. ඒ වගේම නවහි සමාධි සමාධිචර්යාහිති. නවහි සමාධිචර්යාහි කියලා කිව්වා. එතකොට මොනවද මේ නව ආකාර සමාධිචර්යාවන්? සමාධියෙහි හැසිරීම නව ආකාර වූ සමාධියේහි හැසිරීම කියලා කියන්නේ මොනවද? පඨමං ඥානං සමාධි චර්යා. පළවෙනි ධානය කියලා කියන්නේ සමාධි චර්යාවක්. ဒုတိ ය ඥානං සමාධි චර්යාව. දෙවෙනි ධානය කියන්නේ සමාධි චර්යාවක්. එතකොට තතියං ඥානං සමාධි චර්යාව. තෘතිය ධානයේ සමාධි චර්යාවක්. චතුත්ථ ඥානං සමාධි චර්යාව. චතුත්ථ ධානයේ සමාධි චර්යාවක්. ආකාසානං ඡායතනං ආකින්චඤ්ඤායතනං ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සමාධිචර්ය. ඒක සමාධිචර්ය හැටියට දක්වන්නේ මොනවද? සමාධිචර්ය කියලා කියන්නේ ධ්‍යාන කියන එක. එතකොට යම්කිසි තැනක ධ්‍යානයන් පිළිබඳව පවත්වනවා නම් චිත්ත අවික්ෂේප භාවයක් තුල උපදවාගත් ධ්‍යාන තිබෙනවා නම් ඒවා සමාධිචර්ය හැටියට හඳුන්වනු ලබනවා. එතකොට නිරෝධ සමාපත් විමුක්තිය පිළිබඳව පවත්නා නුවණ කියනකොට නිරෝධි සමාපatti ඥානය කියනකොට එයාට අර සමතයත් විපස්සනාවත් ඒ වගේම සෝලසාකාර විපස්සනා ඥානේනොත් ඒ වගේම මේ සමාධිචර්යාවන් පිළිබඳවත් එයාගේ නුවණ පවතින්නට ඕනේ. එතකොට ඒ නිසා තමයි මේ සමාධිය පැත්තෙනුත් ඉහළට යෑම තුළ තමයි නිරෝධ සමාපත්තිය කියන දෙයට සමවදින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ සමාපatti පිළිබඳව අපි හඳුනා ගන්නකොට ඒක සමාධිචර්යාවනු සමගම තමයි සෑම තැනකම වගේ අපිට සමාධිය පිළිබඳව හඳුනා ගන්න මේ නිරෝධ සමාපත්තිය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකාග්‍රතාවයකුත් එක්ක. එතකොට ඒ නව සමාධිචර්යාවන් කියනකොට අපි නවයක් පිළිබඳව කතා කරනවානේ. එතකොට මේ නවය මොනවද? දැන් පටමජ්ජහානම් පටිලාබත්තාය විතක්කෝච විචාරෝච පීතිච සුඛංච චිත්තස් ඒකග්ගතාච. එතකොට මේ ප්‍රථම ධානය ලබා ගැනීම පිණිස ඉස්සෙල්ලම විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධර්මයන් පිළිබඳව තමන් ඒ නුවණ පවත්වන්නට ඕන. ဒုတိ ය ධාන, තෘතිය ධාන ආදී ඒ ධාන අංගයන් පිළිබඳව එයා ඒ නුවණ පවත්වන්නට අවශ්‍යයි. එතකොට අන්නේ ධ්‍යාන අංගයන් පිළිබඳව පවත්නා ප්‍රත්‍යවේක්ෂාවත් කියන එක සමාධි චර්යාවට අයත් වෙන දෙයක්. එතකොට රූපාවචර ධ්‍යාන හතරත් අරූපාවචර ධ්‍යාන හතරත් රූපාවචර අරූපාවචර ධ්‍යානවල ධ්‍යාන උපදවා ගැනීමේදී ඒ සිත්වල පවත්නා ධ්‍යාන අංගයන් පිළිබඳව පවත්නා මානසිකාරයත් කියන මේ සියල්ලම ඒ සමාධි චර්යාවන් හැටියට තමයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ එදොට මේ නිරෝධ සමාපත්තිය පිළිබඳව පවත්නා නුවන ගැන කතා කරනකොට එතන තවත් සුවිශේෂ භාවයක් තිබෙනවා ඒ තමයි දිහානය කියන දේ වශී ප්‍රාප්ත කර ගැනීම පිළිබඳව ඔහුට පවත්නා නුවන දෙහාන පිළිබඳව වශී ප්‍රාප්ත කර ගැනීමෙහි තියෙන නුවන එතකොට දැන් ඕනෑම දෙහානයක් අපි ඉපදුණු පමණින්ම ඒක පැවැත්මක් සිද්ධ වන්නේ නැහැ විශේෂයෙන්ම දැන් ප්‍රථම ධානයේ බොහෝ අයට ප්‍රථම ධානයේ උපදවන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අර වශී ප්‍රාપ્ત කර ගැනීම කියන දේ පිළිබඳව තියෙන දැනුම නුවණ අඩුයි. අඩු නිසා ඒ ධානයේ ඉපදෙනවා ආපහු ඒ අතහැර දැමීම නිසා බිඳී යනවා. එහි පැවැත්මක් පේන්නේ නැහැ. එනිසා ධානය පිළිබඳව වශී ප්‍රාප්ත කර ගැනීම කියන දේත් ඒ නුවණක් තියෙන්නට අත්‍යවශ්‍යයි. එතකොට වසීති පංච වසියෝ වසී කියලා කියන්නේ මොනවද? ධානයක් වශී කරනකොට පංච වශයක් දකින්න පුළුවන්කම තිබෙනවා. ආවර්ජන වසී. ආවර්ජන වශයක් තියෙනවා. එතකොට ආවර්ජනා කිරීම විදිහට අර සමාධි නිමිත්ත ආවර්ජනා කිරීම විදිහට තමයි පළවෙනියට මෙයා ඒ ධානය උපදවන්නේ. එතකොට අර සමාධි නිමිත්ත නැවත නැවත ආසේවනය කරමින් ආවර්ජන කරමින් අර ධාන චිත්ත චිත්තය උපදවන්නට එයා නැවත නැවතත් පුරුදු කරනවා. ඒක තමයි ආවර්ජන වසී කියලා කියන්නේ. ආවර්ජනා කිරීම විදිහට එයා පුරුදු කරනවා. එතකොට දැන් බොහොම ඉක්මනට එතෙන්ට හිත තියන්නට බොහොම ඉක්මනට එතනට මනසපත් කරගන්නට එයා ඒ හිත පුරුදු කරනවා. දැන් අතහැර දමලා ටික වෙලාවක් ගියාම කාලයක් ගියාම ආපහු අර සමාධි මට්ටමටපත් වෙනවා කියන එක ප්‍රායෝගිකව කෙනෙකුට අපහසුයි. හිත එකඟ කරපු භවනා කරපු අය දන්නවා හිතේ දැඩි ඒකාග්‍රතාවයක් ඇති වුනහම ඒක ඒ අවස්ථාවේ බිඳී ගියාට පස්සේ නැවත ඒ තැනට හිත ගන්නවා කියන එක හරි අපහසුයි. ඒ ඇයි නැවත නැවත ආවර්ජනා කෘත්‍යයක් නැති නිසා නැවත නැවත අපි ආවර්ජනා කිරීම සිදු කරන්නේ නැති නිසා. ඒ නිසා නැවත නැවත ආවර්ජනා කිරීම අපි ළඟ තියෙන්නට ඕනේ. ඒක තමයි ආවර්ජන වසිය කියලා කියන්නේ. ඒක සමාධියක් ඉපදුනාට ධානයක් උපදව ගත්තට පස්සේ ඒක නැවත නැවත ආවර්ජනා කරමින් ඒ තැනට හිත තබන්නට අපි නැවත නැවත හිත පුරුදු කරන්නට ඕනේ. ඒකට කියනවා ආවජ්ජනා විදිහට අපි වශී ප්‍රාප්ත කරගන්නවා කියලා. වශී කරනවා ධානය. ඊට පස්සේ සමාපජ්ජන වශී කියලා කියනවා. සමාපජ්ජන වශීයට සමවැදීම් විදිහට හිත පුරුදු කරනවා. ධාන චිත්තය ආවර්ජනා කරනවා. ආවර්ජනා කළා නතර කරන් නතර වෙන්නේ නැතුව ඒකට අපි නැවත නැවත සමවැදීම් විදිහට වශී කරනවා. ඒ සිතට අපි සමවැදීම් විදිහට නැවත නැවත සමවැදීම් විදිහට හිත පුරුදු කරනවා. ඒකට කියනවා සමාපජ්ජන වශී කියලා. සමවැදීම් විදිහට සිත පුරුදු කිරීම. සමාපජ්ජන වශීතාවය. ඊට පස්සේ අදිඨාන වශී. අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ මේ අවස්ථාවේදී මම මේ සමවැදීමටපත් වෙලා තව පැයකින් නැගී සිටිනවා. පැය දෙකකින් නැගී සිටිනවා. පැය තුනකින් නැගී සිටිනවා. මේ ආදී ලෙස ඒ ධ්‍යාන සිතට සමවැදී පවත්නා කාලය එහි රැඳී සිටින නිශ්චලව සිටිනා වූ කාලය పూర్ව විනිශ්චයකට ලක් කරලා මෙපමණ කලකින් නැගී සිටිමි කියලා සිතට අදිෂ්ඨාන කරලා නැගී සිටීමක් වගේ. දැන් ඒක හරියට දැන් සමහර අය පුරුදු වෙලා ඉන්නවා නිදා ගන්නකොට මම මේ වෙලාවට අවදි වෙනවයි කියලා සිතින්ම නැගී සිටින වෙලාව අදිෂ්ඨාන කරනවා. සිතිම නැගී සිටින වෙලාව අදිෂ්ඨාන කරනවා. අපි දැන් එළියෙන් එලාම් එකක් තියනවා වගේ සිතින්ම සිතින්ම එලාම් එකක් තියාගන්න මම මේ වෙලාවට නැගිටිනවා කියලා. හරියට මේ වෙලාවට නැගිටින්න පුළුවන්කම තියෙනවා. බොහෝ අය ඉන්නවා හිත ඒ විදිහට එතනට පුරුදු කරපු අය. අන්න ඒ විදිහටම මේ සමවැදීම කියන එකට හිත පුරුදු කරනවා ධ්‍යාන සමාපත්තයකට සමවදිනකොට අදිෂ්ඨාන කරලා මේ වෙලාවට මේ දක්වා කාලයක් මම මේකේ පවතිනවා යයි කියලා ධානය අදිෂ්ඨාන කරනවා. එතකොට අදිෂ්ඨාන වශයෙන් ඒකට සමවදිනවා අදිෂ්ඨාන විදිහට නැගී සිටිනවා. එතකොට මේ ආකාරයට ඒ අදිෂ්ඨාන කිරීමේ හැකියාව තියෙන එකට කියනවා අදිෂ්ඨාන වශී කියලා. ඊට පස්සේ වොට්ඨාන වශී කියලා කියනවා. ඒ නැගී සිටීම විදිහට ඇතිවන වශීතාවය. එතකොට මේ නැගී සිටීම කියන දෙයටත් අපිට ඒ විදිහට අදිෂ්ඨානය තියෙන්නට ඕනේ. ඒ විදිහට නැගී සිටීම කියන දෙයට ධානයෙන් නැගී සිටීම කියන දෙයටත් අදිෂ්ඨාන කරලා හිත එතනට පුරුදු කරන්නට ඕනේ. ඒකට කියනවා අදිෂ්ඨාන වොට්ඨාන වශී කියලා. ඒ වගේම ධානයේ නැගී සිටියාට පස්සේ නැවත නැවත එය ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. ප්‍රතිආවේක්ෂණය කියලා කියන්නේ නැවත ඒ පිළිබඳව හිත තබමින් නැවත මෙනෙහි කොට බැලීම. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂා කිරීමත් නැවත නැවත කරන්නට අවශ්‍යයි. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂණ වසිය කියලා. එතකොට මෙන්න මේ යම් ධානයක් උපදව ගත්තාම මේ ධානය මේ පස්සාකාරයට වශී කිරීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ කළ යුතු වන්නේ. ඒ විදිහට තමයි මේ ධ්‍යාන සමාපත්තිය උපදවාගෙන දියුණු කරගෙන තබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් මේ සමාධියේ පැවැත්මක් තියෙන්නේ නැහැ. දැන් සෝවාන් ඵලයටපත් වෙනකොට සෝවාන් ඵලයටපත් වන ආර්යයන් වහන්සේට උනත් මේ ප්‍රථම ධ්‍යාන සහිතව ඒ සෝවාන් ඵලයටපත් උනාට ඒක නැවත නැවත වශී ප්‍රාප්ත කරගෙන පවත්වන්නට හැකියාවක් එතන ඇත්තේ නැහැ. මොකද වෙනම සමත නිමිත්තක් ආසේවනය කරලා ලබාගත් දෙයක් නොවන නිසා. හැබැයි මෙතනදී ඒක කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි මේක සමාධි බලයත් එක්ක යන දෙයක්. එතකොට සමාධි බලය උපදවන්නෙම යම් කර්මස්ථානයක හිත තබලා. ඒ කියන්නේ ධානය ලබන්නෙම යම් කර්මස්ථානයකට හිත තබා ඒ අනුව තමන්ගේ මනස සිත මෙහෙවීම තුලින්. එතකොට පුළුවන්කම තියනවා ඒ තැනදී පින්නතුනි මේ මානසිකාරයේ මේ විදිහට පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා සමාධි බලයක් තියෙන නිසා එයාට මේ ධානය වශී කරන්නට පුළුවන්. ඒ නිසා තමයි සෝවාන් ආර්යයන් වහන්සේ නමක් කිසිම සමත භාවනාවක් නොකරපු සෝවාන් ආර්යයන් වහන්සේ නමකට සෝවාන් ඵලයටපත් වෙන මොහොත ප්‍රථම ධානය සහිතවපත් උනාට ඒක පවත්වා ගන්නට හැකියාවක් එත නැත්තේ නැත්තේ. නමුත් සමතේ වඩලා සෝවාන් ඵලයටපත් වෙන කෙනෙකුට එයාට ඒ ධානය වශී ප්‍රාප්ත කරගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ හේතුව නිසා. මෙන්න මේ ආකාරයට ඒ පංච වශීතාවයකින් ඒ ධානය වශී කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට වශී කිරීම නිසා ධානය පුරුදු කිරීම නිසා එයාට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? පටමඥානං යත්තිච්ඡකං යත්තිච්ඡකං යදිච්ඡකං ඒ වගේම යාවත්තිච්ඡකං ඒ කියන්නේ යම්තා යම් තැනක ඒ වගේම යම්තා කාලයක් ඒ විදිහම යම් විදිහකට කැමතිනම් ඒ ආකාරයට ආවජ්ජති ආවජ්ජනාය දන්දායි තත්තං නත්ථීති ආවජ්ජන වසී. එතකොට මෙතනදී මේ ආවර්ජනා වශය කියලා කියන්නේ ඇයි යම් තැනක තමන්ට කැමති යම් ආකාර වූ තැනක ඕනෑම තැනකදී මේ සමාපත්තිය සම්වදින්න පුළුවන්කම තියෙනවා. වගේම යම් කාලයක නම් ඒ කැමැත්ත තියෙන්නේ. කැමැති තාක් කාලයක් ඒ සමාපත්තියට සමවැදී ඉන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ විදිහට පවත්වන්නට නැවත නැවත ආවර්ජනා කිරීම විදිහට හිත ඒ සමාපත්තිය තුළ පවත්වන්නට තිබෙන හැකියාව තමයි ආවජ්‍යන වශීතාවය කියලා කියන්නේ. ආවජ්‍යන වශීතාවය කියලා කියන්නේ. එතකොට යම් තාක් කාලයක් යම් තැනක ඒ විදිහට යම් තැනක් දක්වා යම් කාල සීමාවක් දක්වා ඒ විදිහට පවත්වාගෙන යෑමේ හැකියාවක් ඇති විදිහට තමයි වශී කිරීම කියන දේ පවත්වන්නේ පටමඥාන පළවෙනි ධ්‍යානය යතිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති එතකොට ප්‍රථම ධ්‍යානයේ යම් තැනකදී යම් තාක් කාලයක් යම් සීමාවක් දක්වා මේ විදිහට එයාට මේ පුරුදු කරන්නට පුළුවන්කම තියෙනවා එතකොට මේ සමවැදීම සිද්ධ කරනවා සමවැදීම සිද්ධ කිරීම සඳහා සිත පුරුදු කරනවා මේ පුරුදු කිරීම තමයි අපි වශීතාවය හැටියට හඳුනාගන්නේ ဒုတိ ය ධානයත් ඒ විදිහමයි එතකොට මේ විදිහට තෘතිය ධාන ආදී මේ ධාන අර සමාධි චර්යාවන්ගේ කතා කරපු සමාධිහින් ටික මේ විදිහට වශී භාවයට පමුණවා ගන්නවා වශී ප්‍රාප්ත කර ගන්නවා. එතකොට ඒ විදිහට වශී ප්‍රාප්ත කර ගැනීම තුළ තමයි පින්නතුනේ ඒ කෙනාට ඒ ධාන සමාපත්තීන් තුළ නුවණ උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට Nirodha Samapatti ඥානය කියලා කියනකොට මෙන්න මේ සමතය තුළින් උපදවා ගන්නා ධාන පිළිබඳව තියෙන නුවණත් විපස්සනාව තුළින් උපදව ගන්නා විපස්සනාව ප්‍රභේදයන් පිළිබඳව තියෙන නුවණත් කියන මේ දෙකම බලපානවා නිරෝධ සමාපත්තියට මේ නුවණ පැවැත්වීමේදී නිරෝධ සමාපatti විශේෂෙහි මේ නුවණ පැවැත්වීමේදී මේ කියන සියල්ලම බලපානවා. ඒ නිසා මේ කියපු කරුණු ටික නිරෝධ සමාපත්තිය සම්වදින කෙනෙකුට තිබෙන්නා වූ නුවණෙහි ස්වභාවය. එතකොට මේ වගේ කාරණා ප්‍රායෝගිකව හිත පුරුදු කරගෙන ගිහිල්ලා ඒ වගේ ස්ථලයකට පත් වුණ කෙනෙකුට ඒ වගේ මට්ටමක් සමග අපි සාකච්ඡා කරන්නට ඕනේ තේරුම් ගන්නට ඕනේ කරුණු ටිකක් අපිට පුළුවන්කම තියෙන්නේ අනුමාන ඥානයක් විදිහට අද දවසේදී මේ කරුණු පිළිබඳව තේරුම් ගන්නටයි. ඉතින් ඒ නිසා ප්‍රධාන වශයෙන්ම අපි අර කළ යුතු දේ කුමක්ද කියන එක මෙතනදිත් හැඳින්වෙනවා සමත බලය සහ විපස්සනා බලය විදිහට පවත්වා ගැනීම ඒ තමයි මූලික අධියර නිරෝධ සමාපatti ඥානය උපදවා ගැනීමේදී එනිසා සමත බලය සහ විපස්සනා බලය උපදවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම තමයි අපි සිද්ධ කළ යුතු වන්නේ. එහෙනම් හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගන්නට යෙදුණා.